بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجاً فسبح بحمد ربك واستغفره إنه كان توابا අල්لهගේ පිහිට හා ජයග්‍රහණය පැමිණ අල්لهගේ ධර්මය තුළට මිනිසුන් කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දුටුවිට නුඹගේ පරමාධිපතියාණන් ප්‍රශංෂා කිරීමෙන් පවිත්‍ර කර ඔහුගෙන් සමාව ඇදව් සැබවින්ම ඔහු සමාව ඇයද පසුතැවිලි වූුවන්ගේ පසුතැවිල්ල පිළිගන්නෙකු වේ.